මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මොදාතේ වැඩි කිච්ච පොත ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාවක පිට සම්පලක් ඔබට අපි මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකටයි අපි මේ සූදානම් වෙන්නේ. මේක කලින් සාකච්ඡා කරන්න තිබුණු එහෙම නැත්නම් මේක කලින් ඉදිරිපත් කරගන්න තිබුණු ආකාරයට දවසින් දවස පොදු වෙලා අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්න තිබුණේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියන්නේ ප්‍රබඳු කෙනෙක්ද අන්න එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ළඟ සිටිය යුතු වූ නැත්නම් තිබෙනා වූ ಗುಣකඳ ಗುಣ සමුදාය කොහොමද කියන එක අපි එදා තේරුම් ගන්න යෙදුණා. ඒ කරුණු කවුරු කවුරුකින් පැහැදිලිව තේරුම් ගන්නටයි කියලා විශ්වාස කරනවා. මේ විදිහට දෙලෝ වැඩ සම්පාදනය කරමින් සාධනය ඉදිරියට පවත්වන්නා වූ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුණ එදා සාකච්ඡා කරන්නේ දුන ගුණ අතර ගුණ ප්‍රකටව ශාසනයේ තීරණය කරන අතරම මෙවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ සාත්‍යයට ගුණ කඳක් දිනු කරගෙන භවදරකට නොසලී පොළොවේ හිටපෝ හොඳට භව හොඳට ශක්තිමත් සහවරුව පිහිටපු සම්ප්‍රාප්තේ මේ ශාසනය වැඩ කරගෙන යන්නේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තුළ සද්ධා ගුණය පිළිලා කියන නිසායි. සීල ගුණය පිළිලා කියන නිසායි. ත්‍යාග ගුණය පිළිලා කියන නිසායි. සුත්තමය ප්‍රඥාව සත්‍ය වීර්ය භාවනාමය ප්‍රඥාව කියනවා විපාක ධන රාශිය අතින් දිනු කරගෙන කියන නිසායි මේ කල්යාණ මිත්‍යන් වහන්සේ නමකට අඛණ්ඩිතව නොකලී මේ ආත්මික කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ අද මේ අවස්ථාවේ සහභාගී වෙන මේ සියලු දෙනාම අන්න එවැනි විමෝ වැඩ පිළිප සාසනයේ ඉදිරියට පවත්වන කල්යාණ මිත්‍රයන් දෙන්න දෙනුම් කරන උත්සාහ කරන ඕන කාර්යවල වැඩ කරන පිළිපක් මේ නිසා මේ අත්සන් තුලත් තම තමන් වශයෙන් මේ සද්ධාදී ඉන්ද්‍රියන් පවතිනවාද කියන එක නිතර දෙවියන් දැනීමෙන් කටයුතු කරන්න ඕනේ. මාත්‍යාද කල්යාණ මිත්‍රයන් වහන්සේ මම සද්ධා සංකම්ම ජීවිතේ මේ සද්ධා සංකම්ම කියන ගුණයේ මේ සද්ධා කියන වචනය මේ අනුව බලනකොට බොහෝම දුරකට විකාශනය වෙන බොහෝම ගැඹුරකට මාර්ගයේ පාදන ඈතක් ගැඹුරක් වෙන වචනයක්. ඒ නිසා මේ සද්ධා කියන වචනය නැත්නම් සද්ධා කියන ගුණය පිළිබිඹ දැකගන්න අහගන්න අද කාලය ගත කරන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. මේ විදිහට පූර්ණ කාලීනව තමන්ගේ සිතින් ගතින් වචන සිතින් වචනයෙන් ගතින් මේ විදිහේ ගුණ ධර්ම වදනයේ පිටපත් ඉතාම සාවධානව මොනසලකදී ඒ වගේ දෙයක් නැත්නම් සද්ධාව ධර්මයේ ඉගෙන ගන්නකොට මේ සද්ධාව පොත්පත්වල දැන්වෙන ආකාරයට හතර ආකාරයකට විභාග කරනවා. නමුත් බොහෝ ලෝකයාට නැත්නම් ආධුනික ජීවිතයක් ගැන, කල්යාණික ජීවිතයක් ගැන, යෝගී ජීවිතයක් ගැන කල්පනාවක් කාංකාවක් නැති ලෝකයාට සද්ධාව කියන්නේ එක වචනයයි. ඒ වචනය ගැඹුරින් බලනකොට ආදරයෙන් අනුකම්පාවෙන් සැලකිල්ලෙන් බලනකොට හතර ආකාරයකට හදලා පෙන්නනවා. මේ හතර ආකාරය ප්‍රසාද සද්ධා කියලා පළවෙනියෙන්ම ආකාරය පෙන්නනවා. පළවෙනි ආකාරය ප්‍රසාද සද්ධා, දෙවෙනි ආකාරය ඕපත්තන සද්ධා, තුන්වෙනි ආකාරය අධිකන සද්ධා, හතරවෙනි ආකාරය ආගම සද්ධාවතේ. මේ විදිහට කොහොම විස්තර වශයෙන් මේ සද්ධාව පෙන්නනකොට මේ සද්ධාව දැන ඉගෙන සුතමේ වශයෙන් සිතාමේ වශයෙන් භාවනාමේ වශයෙන් දැනගෙන ගත්තහම අපිට මොන විදිහේ ආනිසංසයක් ඵලයක් ප්‍රයෝජනයක් ලැබෙනවාද එවැනි ඵල ප්‍රයෝජන කල්යාණ මිත්‍යන් වහන්සේලා මොනතරම් උපයෝගී කරගන්නවා කියලා දැනගන්න මේ සද්ධා වර්ග එකේ වශයෙන් අපි අපේ අත්දැකීම් වලට සම්බන්ධ කරලා පොතේවත් ආවු දැනුමට සම්බන්ධ කරලා හදාගන්න ඕන. මේ ගැනන පළවෙනි සද්ධා වර්ගය අපි ඉදිරිපත් කරගත්තේ ප්‍රසාද සද්ධා කියලා. මේ ප්‍රසාද සද්ධා කියන වචනේ තමයි ලෝකේ බහුලව පහරිත වෙන දෝදනේ තේරුම් අරගෙන තියෙන සද්ධාව. මේ සද්ධාවේ ස්වરૂපය මොකද්ද? ගෞරව කටයුතු අ ගුණ පිළිච්චි වටිනාදයක් වටිනකොට ඒ වාගේ වටිනාදයක් ඇහෙනකොට ඒ වාගේ වටිනාදයක් දැනෙනකොට ඒ වෙලාවේදී හිතේ සුදු පාරිතියක් පහළ වෙනවා පිළිසිදු කමක් පාදයක් පහළ වෙනවා ඒ පහළ වෙන මොහොතේ ඒ දක්ෂින වස්තුව නිසා ඒ අහන ධර්මයක් නිසා හෝ ඒ පහළ වෙන හිතේ රාගය ද්වේෂය මෝහය ආදී වූ කෙලෙස් ධර්ම නිදන්නේ ඒවත් පෙරනිලා පැත්තකට යනවා. හිත බොහෝම පහදෙදි උපාද ජනක ස්වරූපයකට පත් කරනවා. හිතේ අවුල්ගේ උල් භාව නැති කරලා දෙනවා. නැති කරලා අර සද්ධාව උපදවන වස්තුව විදයෙන් නැමී ගන්නා ස්වරූපයක් නැත්නම් ඒ සද්ධාව ඇති කරන වස්තුව පදනම් කරගෙන නැවත නැවතත් මේ ප්‍රසාද ජනක හිතිවිලි පහල කරවීම ඒ ස්වરૂපයට ප්‍රසාද සද්ධාව කියලා කියනවා. ඒ නිසා අපි විපස්සනා භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියන ගැඹුරු අර්ථයක් තේරුම් ගන්න කලින් අපි සෑම සියලු දෙනාම ශ්‍රද්ධාව අඳුනගෙන තිබුණේ ඔන්න ඔය කියන ප්‍රකාශ ශ්‍රද්ධාව නිසානේ. ප්‍රධාන ශ්‍රද්ධාව වශයෙන්මයි. ඒ නිසා ලෝකයා ශ්‍රද්ධාව කියලා භාවිතා කරන්නේ ඔන්න ඔය පළවෙනි පන්තිය. නැත්නම් ඉතාමත්ම අදුම ලංකේ තමයි ශ්‍රද්ධාව වශයෙන් ඉදිරිපත් කරගන්නේ. මේ ශ්‍රද්ධාවේ හොඳක් කියනවා නරකක් කියනවා මේ සද්ධාව ඥානයේ නිත්‍ය යුක්තයි කිසිම කල්පනා කර බැලීමේ ශක්තියක් මේ සද්ධාවේ නැහැ මේ සද්ධාව කියන්නේ පූර්ණ අධහන ගතියක් කියනවා ඒ නිසා ඒ ප්‍රසාද ජනක වස්තු අපිට අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලුවොත් හොඳ ලක්ෂණට අඹලා තියෙන එක් පිළිමයක් විදු පිළිමයක් දිහා බලනකොට අපේ හිතේ ප්‍රසාදය පහළ වෙනවා ඒ වාගේම දුරගන්ත පිළිවන්ත වාණී වහන්සේ නමගේ ඉරියව්පත සිරියාපතේ දකින්නකොට ඇතුළත ස්වරූපයේ දකින්නකොට ප්‍රසාදය පහළ වෙනවා ඒ වාගේම ප්‍රසාදය ඇති කරවන්න සමත් විදිහට ඇහෙන ධර්ම දේශනාවකදී ප්‍රසාදය පහළ වෙනවා නමුත් ඒ බුදුරුව නැත්නම් මේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නැත්නම් මේ ධර්ම දේශනාව අමාර වෙනවත් එකම අර ශ්‍රද්ධාව වැඩිතුන් විදලා යනවා. ඒ ශ්‍රද්ධාව පවතින ගතියක් හිතේ නැහැ. හිතලා දෙවි යන ගතියක් පවතිනවා. මේක තමයි ප්‍රසාද ශ්‍රද්ධාවේ තියෙන ගතිය. මොකද ඒක ඥානය වැඩ කරන්නේ තියෙන ප්‍රසාදේ විතරයි. ඒ නිසා අපි ලෝකයේ ශ්‍රද්ධාව ඇති කරන්න වැඩ කරනවා කියලා කියන්නේ අන්න අර විදිහට නැවත නැවතත් සාධ්‍යීය වස්තුන් නැත්නම් ප්‍රසාදේ ඇති කරන වස්තුන් අනුව හිත හතුරවන්ට අවස්ථාව කලකලා දෙන එකයි. පාර ගාණි හන්දියක් ගාණි සුදු පිළිම හදනවා. ඒ වාගේම දෙවියන්ගේ ඇරෙන්න බල කියනවා. මේ විදිහට වැඩ කරගෙන යනකොට ප්‍රසාද සද්ධාව අවදි වෙනවා. නමුත් ඒකේ තියෙන බල සම්පන්නකම අඩු නිසා වහාම ඒ ප්‍රසාද සද්ධාව දෙවි යනවා, නිවි යනවා. මේ ප්‍රකාශ සද්ධාව අපිට තිබුණ නිසා තමයි අපිට මුලින්ම ජීවිතයේ සතිපට්ඨාන භාවනාදී ධර්ම ඉගෙන ගන්න කලින් ප්‍රකාශ සද්ධාව තිබුණ නිසා තමයි අපිට මේ බුදු පිළිමයක් දිහා දැකලා නැත්නම් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් දැකලා දේශනා කරන්නා වූ ධර්මයක් අහලා අපි මේ මාර්ගයට පෙළඹුණේ. නමුත් මේ මාර්ගයේ පෙළඹී දැනටත් ගත කරන දහසක් ලක්ෂයක් සංඛ්‍යාත බෞද්ධයන් අතර බලනකොට මේ විදිහේ පූර්ණ කාලීන භාවනා වැඩ පිළිවෙලට හිත නැමුවේ අපේ බයතක මේ ප්‍රසාද සද්ධාවේ தත්වය මදි කියලා මේක අපිට තරම් නොවෙනවයි කියලා හිතලා මේ ඉදිරියට යන්න කල්පනා කරපු නිසායි එහෙම නැත්නම් මේ සද්ධාව ඉහළ පහළ පෙරදෙනවා වෙහෙසයි මේ සඳහා ගුණගරුක වස්තුන් හොයමින් ගත කරන්න වෙන කාලෙ වැඩි මේ නිසා ශ්‍රද්ධාව මේ වැඩිය මෝරච්ච ශ්‍රද්ධාවක් මුන් දහගත්ත ශ්‍රද්ධාවක් ගැඹුරට ශ්‍රද්ධාවක් හොයාගෙන යන ගමනක් නිසා තමයි අද අපි මේ වාගේ ස්ථානෙක මේ වාගේ භාවනා වැඩ පිළිවෙලකට යාදේලා අද මේ ධර්ම දේශනාවකදී හමු වෙන්න සිද්ධ වුණේ. ඒ අනුව කල්පනා කරන්න ඕනේ අර ප්‍රසාද ශ්‍රද්ධාවට වැඩිය ගැඹුරක් ඇත්තා වූ ඊට වැඩිය ඥානයට බර වූ ශ්‍රද්ධාවක් දෙවෙනියට පොත්පත් වල මේ වාගේ ප්‍රතිපත්තාන භාවනා කරන අත්ංගයේ ප්‍රයෝජනය සඳහා දැන ගැනීම සඳහා පිළිගස්ලා දක්වලා තියෙනවා. උපමාවක් විදිහට කියනවා නම් අපි මොහොත බලන්න යනවා කියලා ගත්තොත් මොහොතේ මොහොත අයින ජීවත් වෙන අත්ංග නම් මොහොත බලන්න යන්න ලොකු දෙයක් නෙවෙයි. නමුත් රට ඇතුලේ ජීවත් වෙන අත්ංග මහා ලොකු ගමනක් තමයි මොහොත බලන්න යනවා කියන්නේ. ඒ මොහොත බලන්න ගිහිල්ලා අපි නතර වෙන්නේ කොතනද? මොහොත වෙරළේ. ඒ මොහොත වෙරළේ අත්තා වූ ජලයේ ඉතාම තුනි ස්ථානේ ජලයේ ඇතිමැති ස්ථානේ අර ජලයේ ඉහළ යනවා පහළ යනවා වැලි ගහනවා පෙරලෙනවා පෙර නගිනවා දේවල් පිටකටු ආදී පහළ වෙනවා පා වෙලා එනවා මේක තමයි අපිට මොහොත එහෙනම් මොහොතේ ජලයේ අඩෙන ස්ථානේ ලොකුම කලබලක් තියෙනවා එතන තමයි ජලයේ ඉතාම වේගෙන් ඉහළ යන්නේ ඉතාම වේගෙන් පහළ යන්නේ වරක මොහොත දිහාවට කල ඇතිවීගෙන යනවා වරක ගොඩින්න දිහාවට කල පැතිරීගෙන යනවා මෙන්න මේ විදිහේ මහ විශාල ඉහළ පහළ යෑමක් ගෝර නාඩුවක් තමයි ඉස්තරලාම මොහොතේ තියෙන්නේ නමුත් මේකට තමයි හොඳ දෙනෙක් මොහොත කියලා කියන්නේ නමුත් මේක තිබුණට මේකෙන් පොඩ්ඩක් එහාට ඇහැ විහිදෝල බැලුවොත් අර තරම් පද රැළ ගහන්නේ නැති අල්තරම් වතුර මඩ කරන්නේ නැති, කලබවන්නේ නැති, දෝපා කරන්නේ නැති නිත්කල වූ මොහොතක් ඊට පිටින් ලකින්න පුළුවන් වෙනවා. ඒකෙත් උඩනම් කැලි ගන්නවා. නමුත් නිල් පාදට සංපත් ගතියක් පේනවා. මෙතනින් නැතරදී අපි පරතරකට පැහැදිලි කරලා බැලුවොත් ඈත සිටිදී කිසිම රැලක් ගහන්නේ නැහැ. කිසිම චලනයක් පේන්නේ නැහැ. ගැඹුර දැනගන්න බැරි ප්‍රමාණයේ ගැඹුරක් දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සද්ධාව කියලා ලෝකයා පාවිච්චි කරන තැන අපි දැක්කොත් තියෙන්නේ අන්න අර විදිහේ මහා කලබිල්ලක් සහිත විශාල පූජාවල් දෙර සක්හඬ සද්ද ආලෝක සහිත විශාල වැඩපිළිවෙලක්. නමුත් මේ වැඩපිළිවෙල තියෙන අඩුපාඩුව නැත්නම් ප්‍රයෝජනේ වශයෙන් තියෙන දුර්වලකම තමයි ඒයින් හිත හරවපු ගමන් අර සද්ධාව නැති වී යන ගතිය, නැති යන ගතිය, විය කී යන ගතිය. ඒ නිසායි අපි අද මේ සේවාගේ ශ්‍රද්ධාවක් දැකලා වැඩ අරගෙන ඊට වැඩි ගැඹුරු ස්ථානකට එහෙම නැත්නම් මොහොතේ කාල කතා අගෙන ඉදිරියට ගිහිල්ලා ගැඹුරු මොහොතකට ඉනිකම් දෙකක් වාගේ අද මේ දීපත්තනාදී සතිපට්ඨානාදී භාවනා කියලා තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අර මුලින්ම ඇති වෙන ප්‍රසාද සද්ධාව ඇති වුණාම ඒ අවස්ථාවේදී ඒ වැඩක් අරගෙන ඒක වඩා ගැඹුරු වූ හරයක් ඇත්තා වූ ඥාන සම්ප්‍රයුක්ත වූ සද්ධාවකට යොමු වෙන්න අපි වග බලා ගන්න ඕනේ. අද මේ වාසනාවන්ත කෙනෙකුදායක පත්කටත් එන්න පුළුවන්නේ අන්න අර විදිහේ සද්ධාාවක් ඉක්මවලා ඉතින් එහාට ඇත්තා වූ ඕකත්තන සද්ධාව නම් වූ සද්ධාවට ඉදිරිපත් කිරීමයි. ඒ ඕකත්තන සද්ධාව කියලා කියන්නේ ගෞරවාන්විත ගුණගරුක දර්ශනයක් ශබ්දයක් අහලා එමින් අර විදියට ප්‍රසාද සෞද්ධාව පහල කරගෙන නතර වෙනවා විතරක් නෙවෙයි ඒ ගුණගරුක දේ මොකද්ද කියලා හොයලා බලන ගැතිය විමසිලි නුවණ පාවිච්චි කරනවා මේ වාගේ ගුණගරුක ශ්‍රද්ධාව උපදවන දේට බණ පොතල ශ්‍රද්ධා දෙවිය කියන වචනය පාවිච්චි කරනවා ඒක ගැන විස්තර කරනවා නම් ශ්‍රද්ධා දෙවිය වස්තු කීපයක් බණ පොත්වල පෙළගත් වෙනවා. බුද්ධ රත්නය සද්ධාදේය වස්තුවක්, ධර්ම රත්නය සද්ධාදේය වස්තුවක්, සංඝ රත්නය සද්ධාදේය වස්තුවක්. ඒ වගේම කර්මය සහ කර්මඵලයේ ඇදහිීම නැත්නම් කර්ම වාදය සද්ධාදේය දෙයක්. ඒ වගේම භවය පිළිබඳ දැනගැනීම සද්ධාව ඇති කරන දෙයක්. අර ප්‍රසාද සද්ධාවෙන් සංතෝෂයටපත් නොවන මේක මට තරම් නොවේ නැති කියලා හිතන ඇත්තෝ මේ විදිහේ මේ බුද්ධ රත්නයේ පිළිබඳව ප්‍රසාරි සද්ධාව පිළිගගෙන ඊළඟට මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් සබ්බේ වස්තුවක් බවට පත්වන්නේ මොන ගතිය නිසාද මොන ගුණය නිසාද කියලා ඒ මතු පිට විතරක් නෙමෙයි අර මද සිනාවතුන් සිවියා සම්බන්ධව වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක මතු පිට දැකලා සන්තෝෂ විතරක් නෙවෙයි මේ අවස්ථාව ප්‍රෝජෙන් දරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සඳ මේ ගුණ සඳේ නිසයි වහන්සේගේ මේ ශ්‍රද්ධාව පවතින්නේ කියලා මොනවද මේ බුදු ගුණ කියලා දුන්නත් තමා වෙලා හොයලා බලන ගැතියක් තියෙනවා එතකොට ඒක අත්දකිනකොට ඒක දැනගන්නකොට අහගන්නකොට අර ප්‍රසාද ශ්‍රද්ධාවට වැඩි ගැඹුරකින් ඥානය සංපයුක්තව අපේ හිතේ සත්‍යය පවතින ශ්‍රද්ධාවක් පහළ වෙනවා යොදාගෙන ධර්මයේ ගුණ අහනකොට ධර්මයේ ගුණ දැකලා ධර්මයෙන් සැලසෙන පිට දකිනකොට ඒ වගේම තමනුත් සිතින් දිග ධර්මයේ වළඳලා ධර්මයේ ගුණ අත්දකිනකොට අර ප්‍රසාද සද්ධාව කියනවා ඥාන විප්‍රයුක්ත සද්ධාවෙන් පටන් අරගෙන ඥානය වැඩ කරලා තමන්ටම අත්දක ගන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් කොටසක් ලං කර ගැනීමෙන් ඕකප්පන සද්ධාවෙන් මේ පහළ වෙනවා. මේ වාගෙම තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා ධර්මය අනුව කටයුතු කරමින් Tamanගේ සංඝ ගුණ වඩා ගන්නා වූ ගුණවත් සිල්වත් විචුන් වහන්සේලා දකිනකොට භාවනා කරන අනිකුත් පිළිස දකිනකොට ප්‍රියයන් කෙරේ සද්ධාව ප්‍රසාද සද්ධාව පිළිදවගෙන ඉදිරියට යන්න උත්සාහ කරන ඇත්තෝ මේ සංඝ ගුණ මොනවද කියලා සංඥා වහන්සේලා ආශ්‍රය කිරීමෙන් මේ ගුණ හොයනකොට තමන්දුලත් මේ සංඝ ගුණ පිහිටුවා ගැනීමට හිතෙයදිලා පිහිටන්ට පිහිටන්ට ඕකපින සද්ධාව ඇති වෙනවා. ඒ වාගේම කර්මයේ සහ කර්මඵලයේ මේ භවයේ වශයෙන් අතීතයේ අපි හිතියා අද ඉන්නවා හෙටත් ඉන්නවා අතීත භවයේ අපිට අද දෙන්නේ නැහැ ඒක අමතක කරලා දාමු අනාගතය පිළිබඳ අපිට කල්පනා කරන්න ඕනේ ඒකත් අමතක කරලා දැම්මොත් වර්තමාන වශයෙන් මේ වැඩ පිළිවෙල මේ භවය මේක දෙක්ඛිත ස්වરૂපයේ ප්‍රතිපතේ බුදු මහරහතන් වහන්සේලා පෙන්වා දුන්නේ මක්නිසාද මේක අවිද්‍යාවෙන් විඥාණයෙන් කැළපිලා පිළිත් වෙලා පවතින නිසායි මේ ගැන දකිනකොට ප්‍රසාද ශ්‍රද්ධාවෙන් නැතරි නොවෙන්න තරම් කල්පනා ශක්තිය ඇති කුජලයට ශ්‍රද්ධාවක් පහළ වෙනවා වහ වහ මේ අවිද්‍යාවෙන් මේ කුස්මාවෙන් මම දුර වෙන්න ඕනේ කියලා ඕකප්පල සද්ධාව පහළ වෙනවා මේ විදිහට සද්දේය වස්තු හැදෑරීමෙන් ඇදීමෙන් ඒ වාගේ ගුණ ගන්නා ප්‍රයෝජන ගන්නා නැත්නම් දැකීමෙන් සමනොත් ඒ දේ උලදා බැලීමෙන් තමයි මේ ඕකප්පල සද්ධාව කියන දෙවෙනි වර්ගයේ සද්ධාව පහළ වෙන්නේ මේක කලින් මේ ධර්ම දේශනා මාලාවේදී <clears throat> ධර්ම ගුණ වශයෙන් අපි දවසක් සාකච්ඡා කරන්න යෙදුනා මේ සතිපට්ඨාන භාවනාව වැඩිීමේදී යම් කිසි කෙනෙකුට සතිපට්ඨාන භාවනා ආනිසංස වශයෙන් සතිපට්ඨාන භාවනාවේ ගුණ වශයෙන් මොනතරම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. අර ප්‍රසාද සද්ධාවෙන් පමණක් නතර නොවි එකක් නතර වෙලා ධර්මයේ ගුණ හොයන කෙනාට ආ ධර්මයේ කියලා කියන්නේ මේ වාගේ කනට අහුන පමණින් නිහිරියාවට විතරක් කප්පිට වේතු දෙයක් නෙවෙයි ප්‍රසාද ජනක වේතු දෙයක් නෙවෙයි මේ ධර්මයේ ක්‍රියාමාර්ගයක් වෙන්නවා ප්‍රතිපදාවක් වෙන්නනවා ශික්ෂාවක් වෙන්නනවා ඒ ශික්ෂාව මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් මට කරන්න පුළුවන් දෙයක් ඒ දේ කළොත් මේ මේ විදිහේ ආනිසංස ලැබෙනවා කියනකොට ඥානය එහෙම නැත්නම් විමසුම් නොවන බුද්ධිය වැඩ කරන්න පටන් ගන්නවා පටන් අරගෙන මම අර ප්‍රසාදයේ පිහිටවා ගත්තේ ඒ කාන්තේ සද්දේ වස්තුවක් ප්‍රසාදයේ පිහිටියේ තැනකයි කියලා තමන්ගේ ප්‍රසාද සද්ධාව ඥාණයෙන් අභිෂේක ලබනවා කුළු ගැන්වෙනවා කුළු ගැන්වෙලා ඒ ප්‍රතිපදා මාර්ගය මට කොච්චරනම් ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා හිතන්න පටන් අර ගන්නවා ඒ කල්පනා කරනකොට ඒ ප්‍රතිපදා මාර්ගයේ පූර්ණ කාලීන ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන තිස්ස දකිනකොට නැවත නැවතත් නැවත නැවතත් සමන්පත් මේ පරිශ්‍රණය මේ ගවේෂණය කරන්ඩ ඉතිපෙනවා. ඒ විදිහට කෝපප්පෙන සද්ධාවට අවකාශ අවස්ථාව ලැබෙනවා. මේකට නිදර්ශනයක් මාර්ගයෙන් අපි එදිනදා දෝෂේ පවතින නිදර්ශනයක් මාර්ගයෙන් සම්බන්ධ කරන බැලුවොත් ලෝකේ නමකිය නැත්නම් ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ලෝකයට ආව ප්‍රධාන භයානක රෝගයකට ඖෂධයක් බලවත් ප්‍රබල ඖෂධයක් හොයාගත්තයි කියලා හිතුවා. අන්නේම හොයාගත් අවස්ථාවක මේ වචනේ ඇහෙනවා අපිට. ගුවන් විදුලියෙන් පත්තර මාර්ගයෙන් නැත්නම් රූප වාහිනියෙන් නැත්නම් කටකතා මාර්ගයෙන් අතවල් රෝගයට විපාල මනගත්ත ප්‍රසිද්ධ වෛද්‍යවරේ මෙන්න මේ දෙකක් හොයාගෙන තියෙනවා දැන් ඒ රෝගය පිළිබඳව බයිරොලොජියක් නැහැ කියලා මේ රෝපා පබ්දේ ඇහෙනවා. මේ පිළිබඳව මැලේරියා රෝගය පිළිබඳව ආදී රෝග පොලියෝ රෝගය වගේ අපි අත්දකලා තියෙන දේවල්. ඊට පස්සේ මේ ඖෂධය පරීක්ෂා කරලා බලනකොට බොහෝ දෙනාට ඒ ප්‍රෝධන ලැබෙන බවත් දැනෙනකොට අර ඉස්සල්ලාම ඇහිච්චි ගුණ වචනයට වැඩිය සහල් භාවයක් ඇති වෙනවා. ආ මිනිස්සුන්ටත් ඒක ප්‍රෝධන තියෙනවා, බහුල වශයෙන් ප්‍රෝධන තියෙනවා එක රටකට, එක වංශයකට, ඒක ධනවතුන්ගෙන් දෙන්නේ කාට කාටත් මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා අර මුලින් ඇති වෙච්ච දේ පහළ වීමක් ඇති වෙනවා. එහෙම ඉන්නකොට තමන්ට යම් දවසක අර රෝගය ගැන දිලා අර ප්‍රබල ඖෂධය පාවිච්චි කරන්න යෙදුනොත් පාවිච්චි කරලා තිබුණු අපහසුතාවයන් දුරු වෙලා තමන්ට සුව පහසුව ඇති වෙනකොට අර අහපු වචනේ එහෙම නැත්නම් ಗುಣ දැකලා අනුන්ගේ අත්දැකීම් බාහිර වශයෙන් දැකපු දේ තමන් වශයෙන් අත්දකින්නකොට ඇත්තනේ නම් මේක ඒකාන්තයෙන්ම ගුණදායි ඖෂධයක් කියලා තමන් තුළ සහවුරුවක් ඇති වෙනවා. මේ සහවුරුව බොහොම හරියන දෙයක්. වෙන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් දෙයක්. මේ දේ මේක හරියි කියලා අත්දැකීමට එකඟ කරගෙන වෙන කෙනෙකුට අනුමතයක් කරන්න පුළුවන් තරමේ ශ්‍රද්ධාවක්. මෙන්න මේක තමයි ඕකප්පන ශ්‍රද්ධාවේ ස්වરૂපය. දැන් අද මේ සභාවට ගැස්සලා ඉන්න පිරිස ගත්තොත් මේ සෑම දෙනාම සංසාර රෝගයට ප්‍රධානම ඖෂධය සොයාගත්තා වූ ලෝක ප්‍රසිද්ධ අපගේ වෛද්‍යවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් සොයාගෙන අත්දකලා අනුබල වදාරන්නේ දෙන සතිපට්ඨාන වළඳන පිළිපද. මේ නිසා තේරුම් අරගන්න ඕනේ අපිට ප්‍රධාන වශයෙන්ම සතිපට්ඨාන ආදී ධර්ම කොටස් තියෙනවා මේකේ ප්‍රතිපදාවක් තියෙනවා මේකේ ශික්ෂාපද මාර්ගයක් තියෙනවා මේකේ කියන සත්‍යපදාව පහළ වෙනවා. ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැතුව අපිට ගෙදර වැඩ තියෙනවා, හරක බාන බලන්න තියෙනවා, වතු පිටි බලන්න තියෙනවා කියලා නතරව අර පොද්ධාව ඒ හරක බානෙන් කෙලවර වෙනවා. වතු පිටි වැඩවලින් කෙලවර වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් කෙනෙක් පාරමිතා ශක්ති සම්බෝධනේ ඥාන ශක්තිය ඇති කෙනෙක් මේක මටයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කියන තරමටම ආසන්න කරගෙන සමීප කරගෙන කල්පනා කරුවොත් අර කිදම හොයන්න පටන් ගන්නවා. අර ඇතුලේ ශ්‍රද්ධාවෙන් එක එක තැන්වලට හොයාගෙන යනවා මේක ඇත්තද කොහොමද මේක කරන්නේ කියලා බලනකොට යන්නේ යන සමහර තැන්වලදී ඒ ප්‍රතිපදාව රකින්න සිල්වත් ගුණවත් යෝගාවචරයෙන් දකිනවා. දකිනකොට හිතනවා ඇත්ත නේද? මේක අහුවතරක් නෙවෙයි මේක බාහිරෙන් අත්දැක ගන්නත් පුළුවන් කියලා Tamante අර්ථ පහව වෙන්න පටන් ගන්නවා. සාහල වෙනකොට මේ යෝග අවතරෙන් තමන්ට වගේම අහකම් තමයි තියෙන්නේ තමන්ට වගේම අතපය තමයි තියෙන්නේ තමන් වගේම ආහාර ගන්නවා තමන් වගේම ඒ කටයුතු කරනවා එහෙනම් මටත් මේක බැරිද කියලා අර පින අර නෝන සත්‍ය වැඩ කරන්න වැඩ කරන්න මේක තමන්ට සම්බන්ධ කරගන්න හිතෙන. එහෙම සම්බන්ධ කරගන්න හිතනකොට මේ ප්‍රතිපදාව අහලා මොකක් මොකක් කළ යුතුද කියලා ඒක තමන්ගේ ජීවිතේ සම්බන්ධ කරගන්නවා යම් වෙලාවක ඒ සතිපට්ඨාන භාවනාවේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් කරන්න තියෙන ආකාරයට ආනිසංස එකින් එක එකින් එක තමයි ජීවිතයට සම්බන්ධ වෙනකොට ආ මේකනම් ඒකාන්තයෙන්ම ඇදහිය යුතු දෙයක්. මේක ඒකාන්තයෙන්ම අදහගෙන ජීවිත පරිත්‍යාගයෙන් කළ යුතු දෙයක් කියලා තමන් වශයෙන් විශාල අනුක විදිහේ ඕන කුමක් කරන විදිහ සද්ධා පහළ වෙනවා. මෙන්න මේකට කියන්න පුළුවන් එතකොට ඕකප්පන සද්ධාව කියලා. නමුත් වශයෙන්වත් පිළිප තේරුම් අරගන්න ඕනේ ලෝකේ මේ වගේ ප්‍රසිද්ධ වෛද්‍යවරයන් වහන්සේලා විසින් නැත්නම් වෛද්‍යවරු විසින් හොයා ගන්නා වූ ප්‍රබල ඖෂධ පවතිනවා ඒ වාගේම හොර ඖෂධයක් පවතිනවා නමුත් යම් කිසි කෙනෙක් අර මුලින්ම ඇතිවෙච්ච සත්භාව ඇති උනේ හොර ඖෂධයකට නම් ඒ අත්ෝ ඒ ගැන විශ්වාස කරලා ඒ ගැන අත්හදා බලනකොට අත්දකින්න හම් වෙන්නේ වැරදි ප්‍රතිඵල දුර්විපාක ඒ නිකායේ අපගේ ශ්‍රද්ධාව පිළිහෙනවා. ඒ කියන්නේ සත්‍යය වස්තුවක් නොවන දෙයක් අපේ ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරුවොත් ඒකෙන් ඒ පැත්තක් පිළිනවා මේ පැත්තක් පිළිනවා. ಗುಣ වදාවක් ඇති වෙන්නේ නැහැ. හොඳ කතාවක් ඇහෙන්නේ නැහැ. පිළිෙන්නේ නැහැ. ඒ නිසා ඥානවන්තව කල්පනා කරන්න ඕනේ මේ වාගේ ප්‍රතිපදා මාර්ගයෙන් ඒකාන්තයෙන්ම රාගය දුරු කරන්න පුළුවන්. ද්වේෂය දුරු කරන්න පුළුවන්. මෝහය දුරු කරන්න පුළුවන්ද? අනිකුත් අනිකුත් අනුකුඩා කෙලෙස් දුරු කරන්න පුළුවන්ද කියලා ප්‍රධාන වශයෙන් කල්පනා කරලා තමයි මේ බෙහෙත වළක්වන්නේ. එහෙම නැත්නම් සමනොත් බෙහෙතත් පුරවරයත් ඔක්කොගෙම නරක තමයි දුර්විපාක තමයි අහන්නේ. මේ විදිහට දෙහෙත පිළිබඳව ඥානය පාවිච්චි නොකරොත් අර ඕකප්පන මත්තමට හිතගෙන ගන්න අමාරුයි. ඒ නිසා ඒක පාවිච්චි කරන කෙනාට වගකීමක් වෙනවා. පහරිද එහෙනම් සාමාන්‍ය බුද්ධියට මේක වෙන්න පුළුවන්ද? වෙලා අත්දකපු ඇත්ත ඉන්නවද? ඒ අත්ත් එක්ක සාකච්ඡා කරා කියන ප්‍රශ්න තමයි වගකීම දෙනවා. මේ විතරකුත් නෙවෙයි. නියමම දෙහෙත ලැබුණා. නියමම ගුරුවරයාගේ නියම වෛද්‍යවරයාගෙන් ලැබුණා. යම් කිසි කෙනෙක්ගේ කලාව මාත්‍රාව නොදැන, වෙලාව නොදැන පාවිච්චි කළොත් ඒත් ඔගේ අපනිතේ සංකේතය. ඒ වාගේ තමයි මේ සතිපට්ඨාන භාවනාව කියනවා මේ ප්‍රබල ඒ කාන්ත ඒ කායන මාර්ගයේ ඉබ ගුරු මෙන්න ලෝක සත්‍යයන්ගේ මෛත්‍රී අනුකම්පාව පිහිටලා අනුකම්පාවෙන් මෛත්‍රියම දේශනා කළා වූ මේ ප්‍රතිපත්තාන ධර්මයේ උනත් යම් කෙනෙක් ඊරානාහන ක්‍රමයට කරනවා නම් වේලාව දන්නේ නැතුව, කලාව දන්නේ නැතුව, මාත්‍රාව දන්නේ නැතුව පාවිච්චි කරනවා නම් රෝගයේ ඇතුවම් වෙනවා. රෝගයට දෙදකම් කරගන්න බැරි තත්ත්වයක ඖෂධයක වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන ආදී භාවනාවක් කරනකොට එහෙම නැත්නම් ප්‍රබල ඖෂධයක් පාවිච්චි කරනකොට කරුණා කරලා තමන්ගේ ඥානය පාවිච්චි කරලා නැත්නම් තමන්ගේ අත්තා උත්සද්ධාව පාවිච්චි කරලා මේ වෛද්‍යවරයා විසින් දෙන සරල උපදේශ පන්තිය මේ කාන්තේම කියනවා එහෙම නොරක කොච්චර ප්‍රබල වුණත් මේ ඖෂධය ඒ ඖෂධය වුණත් නරකට හිතින් තියෙනවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අපි මේ ගැඹුරකට යන්න යන්න අපිට ඇත්තා වූ වගකීම අපිට අපි ගැන ලොකු ආත්ම ගෞරවයෙන් වගකීමකින් සැලකිල්ලකින් වැඩ කරන් සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අවතරා උපදේකට අහුණා වගේ වෙන්න පුළුවන්. ඒ හා සමානව ප්‍රබල ඖෂධය වුණත් නරකට පිටාන්ටි කියනවා. මොකද මේ කිසිම ඖෂධයක් ලෝකේ සත්‍ය ආහාර වලින් තොරව සත්‍ය ඉස්සුසම්පායෙන් තොරව වැඩ කරන්නේ. ඒ නිසා මේ ආහාර ඒ ඖෂධ පාවිච්චි කරන වෙලාවේදී ඒ වෛද්‍යවරයා සඳහන් කරනවා මෙන්න මේ මේ ආහාර මේකට සත්‍යයි උදේ නෑම හොඳයි මෙතුමනි නිදා ගැනීම හොඳයි මේ මේ ඉස්ස හොඳයි මේ ඔක්කොම දෙහෙත වගේම වටිනවා ඒ වගේම තමයි මේ සතිපට්ඨානාදී භාවනාවක් කරන පිළිපෙත සීලය හරියට සත්‍යය ආහාරයක් වගේ යම් කෙනෙක්ගේ සීලය පිළිබඳව නොසලකා කටයුතු කරනවා නම් නොසලකින් කටයුතු කරනවා නම් අර ඖෂධයක නිසි අයුරින් මේ ශරීරයේ ඉතිරි පැති වැඩ කරගන්නට අවස්ථාව නැති වෙනවා. ඒ නිසා පින්වත් සිත තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ සංසාර රෝගේ මුලින් ඉදරාගෙන වැඩ පිළිවෙලක් මේ ඖෂධයේ බොහෝම බලවත් අත්දැකලා අත්දැකීම් එදා පටන් අද දක්වාම ඇත්තා වූ පෙන්වලා දෙන්න පුළුවන් බලපරිත ඖෂධයක්. නමුත් ඒකට පිහිටක් ඕන. ඒකට අවශ්‍ය සත්‍ය දේවල් අපේ ළඟින් තෝරන අනුග්‍රහය දක්වන්න ඕනේ. එහෙමනම් සීලේ ඒකාන්ත වශයෙන් පිළිබඳව පවත්වා ගන්න ඕනේ. මේවා කියනකොට මේ භික්ෂු සීලය ගැන දස සීල් පංච සීල ආදී සීල් පදත් ඒකාන්තයෙන්ම ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ වැඩ කරගෙන යන මේ නිස්සන්න වනේ යම් නීති පද්ධතියක් තියනවනම් ඒ නීති පද්ධතියට ඒකාන්තයෙන්ම මේ යෝග ආසතිස්කාර කරන්න ඕනේ. මේ අද කරගෙන යන වැඩ පිළිවෙලේ අපි සඳ කාල සටහනක් අනුව කටයුතු කරනවා නම් සාම ධර්ම ගෞරවයෙන් ඒ කාල සටහනට වැඩ කරන්න ඕන. වෙන උපදේශයක් කියනවා නම් භාවනාවේදී මෙන්න මේ මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ කාන්තෙන් ඒ දේවල් සමුදින් පිළිඅරගෙන කටයුතු කරන්න ඕන. ඒ දේවල් වාර්තා කිරීමේදී මේ මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා කියනවනම් මේ විදිහට ඒක පිළිඅරගෙන කරන්න ඕන. එහෙම නැතුව තමන්ගේ රුචියට, පෙරකල පුරුද්දට, එහෙම නැත්නම් අර මතය මේ මතය නිසා ඉදිරිපර කරගත්තොත් වෙන්නේ මොකද? අර දෙහෙතක ඉතින් ඉන්නේ වැඩ කරගන්න අවස්ථාවක් නැතුව යනවා. එතකොට අවුල් වියුල් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචර පිළිබඳ කල්පනා කරගන්න ඕනේ දෙහෙතෙන් පරෝධන ගන්න නම් මේ කාන්තේම කප්පාය ආහාර වල ගන්න ඕනේ. ඒ වගේම ප්‍රතිපත්තාවෙන් ප්‍රයෝජන ගන්න නම් තමන්ගේ කළ යුතු දේ මේවයි කර දැන අරගෙන කරන්න ඕනේ. නොකළ යුතු දේ මේකයි කියලා දැන අරගෙන නොකර ඉන්න. කාර්යයේ දැනගන්න ඕනේ වාරිත්‍රේ දැනගන්න ඕනේ. ඒ දේ දැනගෙන ඒ දේ අනුග්‍රහය නොදැක්කොත් නොදවුවොත් Tamante මේ වටිනා අවුපදයෙන් වටිනා අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගන්න බැරි වෙන්න අවස්ථාවක් ආදෙන්නේ කියනවා. නමුත් ඥානපත්‍ය කල්පනා කළා මේ වගේ ධර්ම දේශනාවල කරුණු කාරණා තේරුම් අරගන්න පිළිස ඒ අනුපාඩු සම්පූර්ණ කරගන්න මේ විදිහට යනකොට Tamante ඒකාන්තයෙන්ම අර ඕකප්පන ශ්‍රද්ධාව ඥාන පන්තික අභාව ඉදිරියට ගෙනා ගන්න පුළුවන් වෙනවා. හරියට කොහොමද කියනවා නම් ඒ දෙකම කරන අතරේ සත්පාය ආහාර ශරීරයට වැටෙනකොට ශරීරයේ ක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනා ශරීරයේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් රෝගයක් දුෂ්කරතාවයක් දරා ගන්න පුළුවන් ශක්තිය වැඩෙනකොට අපත්‍ය දෙයක් වැටුණා දරා ගන්න පුළුවන් තරමට ශරීරයේ දැරීමේ ශක්තියක් වැඩෙනවා. ඒ වගේම තමයි මේ සිල්වත් පිළිපැ ප්‍රධාන වශයෙන්ම සතරාර්ථී සීලේ රකින්න අවස්ථාවේදී අර කියන විදිහේ විවිධ පදින පළපදින ඒ වාගේම ඉන්දිය සම්මිතියේ සීලයෙන් සතියෙන් ආරක්ෂා කරනකොට මේ සතිය පෙරලා සමන්ත ආරක්ෂාව සලසා දෙනවා. ඉන්දිය සංවර ජීවිතේ සංවරයෙන් ආරක්ෂා කරගන්නවා කියන්නේ ඒ තාක්ෂණික ශක්තිය වැඩෙනකොට අවසානයේ Tamante නරක වූ විපාක වූ දෙයක් ඉදිරිපත් වෙනවා. ඒක නැඩගෙන මේ ධර්මතාවය නැත්නම් මේ ස්වභාව විදිහට වඩා ගන්න පුළුවන් ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. ඒ අනුව භාවනා කිරීමේදී ලැබෙන උපදෙස් අනුව යම්කිසි යෝගාවචරයේ මූල කර්මස්ථානයේ ප්‍රධාන වශයෙන් ඉදිරියේ තින්දීම හැකලීම හෝ වේවා නැත්නම් ආනාපාන සතිය වශයෙන් හුස්මරැල්ල ඉහළ පාල යාම හෝ වේවා ඒ හිත යොදාගෙන සත්‍තාවේ අර ඇතිවනා වූ ප්‍රසාදයෙන් හිත යොදාගෙන භාවනා කරගෙන යනකොට නැවත නැවත දෙහෙත නොබල නැත්නම් වීර්යයෙන් යුක්තව ඇති වෙන පින්දීන් වාරයක් පාස ඇති වෙන හැකිලින් වාරයක් පාස හිතෙන් යොදවනකොට ඒ හිත යෙදීමේදී අයාලේ නොයන හිතක් වශයෙන් පින්දෙන අවස්ථාවේදී පින්දීමකම හිත යෙදීමක් වශයෙන් පින්දීම මෙහෙ කරමින් නැත්නම් හැකිලිම අවස්ථාවේදී හැකිලිමකන හිතේ ආවා කියන අදහසින් හැකිලිමෙන් මෙනෙහි කරමින් ඉදිරියට වැඩ කරගෙන යනකොට මේ ප්‍රසාදය නිසාම හිතේ පැහැදිලි බව නිසාම අවුල් භාවයේ දුර වෙලා ප්‍රසාර වශයෙන් වැටෙනවා මේ ඉදිරියේ තියෙන දේ දෙන්නේමයි ඒ දේ දැනෙන දේ හිතයි මේ හිතයි මේ පින්දීමේ අරමුණයි කියන දෙක බොහෝම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. නැත්නම් ආනාපාන වශයෙන් ගත්තොත් එහෙම ඒ හුස්ම රැල්ල මේකයි ඒ දේ දකින ඥාන සම්ප්‍රයුක්ත හිත නැත්නම් පැහැදිලි හිත මේකයි කියලා පැහැදිලිව මේ දෙක වෙනින් පටන් ගන්නවා. යම් වෙලාවක යෝගාවචරය මේ පිළිසිදු භාවය තමන්ගේ ප්‍රසාදයක් වශයෙන් තේරුම් අරගෙන මේක තමයි වැඩි යුතු දේ. එහෙම නැතුව විශාල ඥාන අභිඥා එහෙම නැත්නම් අධික අධිමානස්ක ශක්ති බලාපොරොත්තු වෙන්නේ නැති විශාල බල භාවනා ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ලැබෙනා වූ පිළිසිදු ක්‍රමම ප්‍රයෝජනයක් විදිහට කල්පනා කරගෙන දිගින් දිගටම හිත මේ විදිහේ පැහැදිලිව ප්‍රසිද්ධව ප්‍රකටව පවත්වාගෙන යනවන ඒ හිතට වැඩි වේලාවකට තේරෙනවා ඒ කාන්තේ මතුවෙන ඕනෑම ආකාරයක් මෙන්න මේ වගේ පැහැදිලි හිතකින් නැත්නම් හිත වෙනව අරමුණු වෙනවසයෙන් දිගින් දිගටම නිරීක්ෂණය කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ නිරීක්ෂණය කරන ශක්තිය යම් තාක් දුරට දීර්ඝ වශයෙන් පවතිනවාද මේකේ පවතින්නේ අරමුණ වශයෙන් ඇතිවෙනා වූ රූප ධර්මත් ඒක මෙනෙහි කරන්නා වූ ඒ බව දැනගෙන ඉන්නා වූ සාවධානව ගැටබලා ගන්නා වූ මානසිකාරය පවත්නා වූ සිත් කියන නාම ධර්මයක් කොහොමයි කියන එක යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මේ විදිහට හිතත් අරමුණත් එහෙම නැත්නම් නාම ධර්මත් නියත ධර්මයක්. කිසිම බාධාකින් තොර විසරණයේ දිගින් දිගටම පවත්වනකොට නැත්නම් මේක කියන භාවනා කරනකොට කියලා ඒ කියන්නේ නැවත නැවතත් වීර්යයෙන් අරමුණේ හිත යොදවනවා එන්නේ පවතිනවා. මේ දිගින් දිගට යනකොට යෝගාවචරයට පැහැදිලිවම තේරෙනවා මේ මෙනෙහි කරන හිතට මේ දැක්කද ඉන්දියන හැකලින් වශයෙන් දකින අරමුණේදී හැර කිසිම කිසිම දෙයක් වටහා ගන්න බැරි තේරෙන්නේ නැති අද්භූත වූ සතර බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් වගේ කරන්න ආව කිසිම දෙයක් නැහැ ඇති සෑම දෙයක්ම සාංශුද්ධෙන් වටහා ගන්න පුළුවන් මේ විදිහට වටහාගෙන යන යෝගාවචරයක් තේරෙනවා මේ වටහා ගැනීම කරගෙන යන්න ඥාන පිළිමේ ભેදයක් ඇත්තේ නැහැ පැවිදි උපවිදි ભેදයක් ඇත්තේ නැහැ සීලයක පිළිදලා මේ දෙන උපදේශ පන්තියේ ඒකාන්තයෙන්ම අනුගමනය කරනවා නම් ඒ අත්ෝ ඒකාන්ත වශයෙන් ඒ හිත අරමුණෙන් වෙන් කරලා පිරිසිදුවම හිත වශයෙන් පවතිනවා. මේ අරමුණ මෙනෙහි කරන හිත මම මගේ හොඳ නරක ප්‍රිය අප්‍රිය මේ කිසිම දෙයකින් පැටලෙන්නේ නැතුව අරමුණ සුද්ධ වශයෙන් නිදීම පිළිවීම වශයෙන් දැක ගන්න පුළුවන්. මේ විදිහට දිගින් දිගට යනකොට අපි මේක ලෝකේ පාවිච්චි කරාවු ක්‍රියාවක පුරුෂයේ නාමය ඔහුය මට ආයිය ඔහුට ආයිය හොඳය නරකය මේ ආදී සෑම සියලු දේම ඉන්න තැනක් ඇතුලේ හැලිලා යන්න පටන් ගන්නවා. මේ විදිහට දිගින් දිගට භාවනාව ඉදිරියට යන්න යන්න යන්න යෝගාවචරය තේරෙනවා. මේ ජී ගත කරන මොහොතක් මොහොතක් පාසා වෙන සෑම සියලු දෙයක්ම අවබෝධ කරගැනීමේ ශක්තිය මම සතුයි. මේක මට තේරෙන්නේ නෑ මේක මට දරන්න බෑ මේක මට ගැළපෙන්නේ නෑ මේක මට හොඳ නෑ මේක අතවලා කියලා ආදී මේ සෑම දෙයක්ම අපි මේකේ හදාගත්ත නිදහසට කරුණු පමණක් කියලා. ඇත්ත වශයෙන්ම අරමුණ දිහා බලාගෙන ඉන්නකොට කිසිම දෙයකින් බාධාවක් කරන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නෑ. ඉන්නේ සෑම දෙයක්ම අරමුණක් කරගන්න පුළුවන්. මේ සෑම දෙයක් තුළම නාම රූප කොටස් දැක ගන්න පුළුවන්. ඒකෙන් පිට වෙන යමක් දැක ගන්න ජීවිතේ භාවනා කරුවත් හම් වෙන්නේ නෑ කියන තහවුරු පහළ වෙනවා. මේ තහවුරු පහළ වෙනකොට මේ දේ කවුරු කෙරුවත් කොහොම කෙරුවත් කොතන කෙරුවත් එකම දේ වශයෙන් තේරෙනකොට අපි අතරස්ථා වූ මම ඔබ හොඳ නරක ආදී මේ ભેද මේ සංකල්ප ක්‍රමක්‍රමයෙන් ගැටෙනවා. ඒ ගැටීම දුරු වීම වියකියාම සිද්ධ වෙන්නේ කොයි තාක් දුරට වීර්යයේ නැවත නැවත ආරමුණට හිත යොදවනවද එල්ල කරනවද අරමුණ දිහාට හරියට හිත එල්ල කරනවාද කියන කාරණාව මතයි. මේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතිකන්නෝ කෝ වික්කවේ දීවෝ වා මනුස්සකෝ වා දුක්ඛං යේව සංඛාරගත කියලා. ඒ කියන්නේ මේ සඳහා මේ භාවනාවට එළඹුණ කෙනා දෙවියෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් වෙන්න පුළුවන්. මේ කටයුත්ත කරන තාක්කල් උන්ට භික්ෂුව කියලා කියන්න පුළුවන්. ඒ පුද්ගලයා සෛත්‍යෙක් වෙන්න පුළුවන්. ගිහියෙක් වෙන්න පුළුවන්. යහපත් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ බව භාවනාවේදී වැටේ. ඒ නිසා සතිපට්ඨාන භාවනා කරන ඕනම කෙනෙකුට වික්ෂෝ කියන නම ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මේ විපස්සනා පැත්තේ සුත්‍රාන්තකමේට එක විදියක් විනය පිටකයේ අන්‍ය එක විදියක් සමුදුන විපස්සනා පැත්තෙන් බලනකොට සංකාරය ගිය යම් කිසි කෙනෙක් දකින්නවාද ඒ පිළිබඳව සංවේගය පහළ කරගන්නවාද ඊට පස්සේ මේ සංකාර ගියෙන් දුරෙන්ට අර සංවේගයේ ප්‍රයෝජනයට අරගෙන මතුවෙන මතුවෙන අර වෙන ගුරුපදේශ කනුව මෙනෙහි කරනවාද ඒ පුද්ගලයා සංකාරයේ බය දක්නා පුද්ගලයෙක් වශයෙන් වික්ෂුව කියලා කියන්න පුළුවන්. ඒ වගේම යෝගී කියන නම භාවිත කරන්න පුළුවන්. මේ බව මේ තරමේ පැහැදිලිකමක් මේ තරමේ සමානාත්මතාවයක් යෝගීන්ට ගැටෙන්න පටන් අර ගන්නවා. එතකොට විවිධ මාන මම කැවිදින්නේ නැහැ කියලා නැත්නම් මම පැවිදි වෙලා මේකම මෙතුන ගුණ සහිතයි කියලා අන්නේ විදියට ආව මාන මේ ක්ෂණයේ මේ භාවනාව පවතින මොහොතේ ඉතින් ඈත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට වැඩ කරන නිසා විපස්සනා දේශනාවලදී කාටත් වික්ෂෝපයෙන් නම ආමන්ත්‍රණය කරගන්න පුළුවන් වෙනවා නිසා භාවනා කරන අය වික්ෂෝප වෙන්න උත්සාහ කරන්නේ. වික්ෂෝප වෙන්න ඉන්දිය සංවරේ පවස්සන් දෙන සතිය පවස්සන් දෙන. ඒ නිසා යම් කෙනෙක් භාවනාවට අනුග්‍රහය වශයෙන් Tamange සාහිත හැදිරීම සානති මුර්ධ භාවයට පත් කර ගන්නවා නම් නොකට යුතු දුස්තරිතයන්ගෙන් වැළකීලා සතුන් නැරීම, සොරකම් කිරීම, ආමේ වර්ග ඇතිරීම ආදී තම ධන බහල බල දේවල් වලින් වෙන් වෙලා ඉතාම මුර්ධ වූ සුබදු සාහිත හැදිරීම පවත්නවා නම් ඒ පුද්ගලයා භික්ෂුවකට අනුග්‍රහය දක්වන්නේ වෙනවා, සතිපට්ඨානයට අනුග්‍රහය දක්වන්නේ වෙනවා. ඒ වගේම වචනයෙන් සිදුවෙනා වූ දොරතියෙන් විස්වචනකින් පරිසවචනකින් දේනාන්තිම ආදී වූ සතරවිද දුක්ඛයන්ගෙන් වෙන් වෙලා සියමනාප වචන පවත්වන බුද්ධලේ පාඩපත් වෙනවා නම් වාචී දුක්ඛයෙන් දුර වෙච්ච බුද්ධලේ පාඩපත් වෙනවා නම් මේ කාය දුක්ඛත් වාචී දුක්ඛත් නැතිකමෙන් උත්පිරියක් දුක්ඛ පාඩපත් වෙනවා එහෙම නැත්නම් දුක්ඛ සීල දුක්ඛ කියන නම පාවිච්චි කරගන්න පුළුවන් නමුත් මේ සීල දුක්ඛ භාවනාවට මූලික වශයෙන් උදව් කරන අනිතාවල සැලසලා දෙනවා හරියට බල හේතකට අවශ්‍ය ආහාර සපය හරියා වගේ. මේ මත ඉඳගෙන ඒ කියන්නේ කයින් හැසිරීම පමණක් සීමා කරගන්නේ නැහැ. වචනයෙන් හැසිරීම පමණක් සීමා කරගන්නේ නැහැ. ඉන් ඉදිරියට මේ හිතේ අත්තා වූ අනුපරල ගති නැති කිරීම වශයෙන් මූල කර්මස්ථානයේ නැවත නැවත හිත යෙදීමේ කටයුත්ත ප්‍රධානම දේ වැදගත්ම දේ අත්‍යවශ්‍යම දේ වශයෙන් කලකගෙන නැවත නැවතත් එහි හිත යොදවනවා නම් ඒ ප්‍රයත්නය කරන්නා වූ සමාධියට නම්බු කරන්නා වූ සමාධි දිට්ඨිය තුළ සමාධි අංග වැඩෙන්න පටන් ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටාව සම්මා විරිය, සම්මා සති, සම්මා සමාධි කියනා වූ ඒ ආර්ය අංග වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ දේ මොකද ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණ මූල කර්මස්ථානයේ පටන් ඉදිරියට ඉදිරිපත් වෙන ඕනෑම අරමුණක් මම ළඟේ හිතින් නැත්නම් හිතට ලක් කරගන්නේ මේ හිත ඒක එල්ල කරන්නේ මේ කියලා නොපසුබත්න අත නොහරින පවත්වන වීර්ය නිතර නිතර දවසේ අත නිින්දට වැටිච්චි අනිත් සෑම අවස්ථාවක වැටීමෙන් ගත කරන සෑම මොහොතක් පාසා වීර්ය වැඩෙන්න පටන් ගන්නවා ඒ දීවියෙන් කරන්නේ මොකද්ද? අරමුණට හිත මූණට මූණ දාලා හිටිනවා. අරමුණ මේකයි හිත මේකයි. අරමුණට හිතෙන් පැනලාන්න දෙන්නේ නැහැ. හිතෙන් අරමුණට පැනලාන්න දෙන්නේ නැහැ. හරියට දඩේමට ගිය කෙනෙක් දඩයක් මේ තමන්ට ආවෙච්චි පොදුක ගිනි කනාවක් අගත්තා වගේ. රාත්‍රියේ ගිහිල්ලා තෝත් එක ගහපුවාම ඒ සතා ඇහැදෙනවා. ඒ ඇහැදීපු එක ආය පන්නන්න දෙන්නේ නැතුව ගස්සන්න නැතුව කොහොමද තියාගන්නේ? දක්ෂ දඩයක්කාරයා. අන්න ඒ වගේ Taman ඉදිරියට ඉදිරියපත් වෙච්ච අරමුණ ගලවලා යන්න දෙන්නේ නැහැ. ඒන් හිත ගලවලා යන්න දෙන්නේ නැහැ. හිත ඒ විදිහේම වේසන බලා සාම ශ්‍රද්ධාවෙන් නැවත නැවත යෙදවීම වීර්ය වශයෙන් සඳහන් කරනවා. ඒ අරමුණේ ඉන්නේ හිත පිට රසයක් විදිහින් නැති වෙන තත්ත්වයක හිත දැනකට නොවන තත්ත්වයකට අරමුණේ යෙීම එල්ල කිරීම සමාධියන් යක් විදිහට විතරකේ වශයෙන් පාවිච්චි වෙනවා. මේ දෙක පාවිච්චි කරනවා නම් නැවත නැවත එතකොට ඉබේම අර කියපු වීර්ය වැඩෙනවා මොහොතක් මොහොතක් පාසා අරමුණයි හිතයි එල්ලවීම නිසා සතියට ඉතාම හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා තමන් එළඹ සිටි සිහියෙන් ගත කරන්ට තමන් රාග හිතකින් පසු වෙනවනම් රාග හිතක් ඇති බව තේරුම් අරගන්න. ද්වේෂ හිතකින් පසු වෙනවනම් ද්වේෂ හිතක් ඇති බව තේරුම් අරගන්න. හින්දීන ඇති වෙන අවස්ථාව අත්දකින්න වෙන අවස්ථාවක නම් හින්දීන බව හින්දීන වශයෙන් මෙහෙය කරමින් තේරුම් ගන්න. හැකිලිම ඇති වෙන අවස්ථාවක නම් හැකිලිම බව තේරුම් ගන්නවා. සක්මන් කරන අවස්ථාවේදී එසවීම, යැවීම, තැබීම. මේ කියන විස්තර වශයෙන් හෝ වේවා. නැත්නම් එසවීම, තැබීම වශයෙන් වේවා. එන්නත්නම් ආරම්භයේදී වගේම වම දකුණ වශයෙන් හෝ වේවා. වම තබන වේලාවේදී වම තබන බව සිහියෙන් කල්පනා කරගන්න. දකුණ තබන අවස්ථාවේදී දකුණ දකුණ කියලා මෙනෙහි කරමින් දකුණට හිත යොදලා දකුණේ පය තැබීම විශේෂ සතිය පිහිටවනවා. මේ විදිහට අරමුණක් අරමුණක් පාසා සතිය වීර්ය කියන ධර්මතාවයක වැටෙනකොට අරමුණ මොන තරම් වේගෙන් ඉදිරියට යනත් මොන තරම් වේගෙන් නැතෝ ගියත් ඒ මත හිත පිහිටන ගතිය සමාධිය ඇතිවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ යාදෙන විදිහට වීර්ය සතිය සමාධිය කියන ධර්මතා යාදෙන විදිහට භාවනා කරන මොහොතක් ගැන කල්පනා කරලා බලන්න. ඒ විදිහට අරමුණට හිත මූණට මූණ දා සිටින වෙලාවට අරමුණට හිත එල්ල වෙලා තියෙන වෙලාවක ඒ හිතේ රළු පරළ වූ රාගය ධාන හිත මන බන්ධන කරගෙන වසී භාවයටපත් වෙන රාගයට ඉඳ තියනවාද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට හිත පිළිතුරු කරන දුක්ඛාදනක භාවයටපත් වෙන ද්වේෂයට හිතේ ඉඳ තියනවාද කියලා කල්පනා කරලා බලන්න. මේ ආගෙන ඉදිරියේ තියෙන්නේ මොකද්ද කියලා හිත මුලා කරන අවුල් කරන ද්වේ මොහේ හිතේ තියෙනවා කියලා බලන්න. ඒ වගේම මද මාන ඊර්ෂ්‍යා ආදී අනෙක් කිසියම් ක්ලේශයකට මේ අවස්ථාවේදී හිත ඉඩක් තියනවාද කියන එක කල්පනා කරලා බලන්න. මෙන්න මෙහෙම කල්පනා වෙනකොට සමන්ත අතිකතාන ආදී ධර්මතාවල මූලිකම වූ ආනිසංසයක් වශයෙන් සත්‍යානං විසුද්ධියා කියන හිතේ පිරිසිදුකම විසුද්ධිය පහළ වෙනවා මෙන්න මේකයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යෙදුනේ මේකටයි මම මේ ප්‍රධාන සද්ධාවට එහා ගිහිලා ඕකප්පන සද්ධාවතෙන් දැනගෙන බාරගෙන උත්සාහ කරුවේ මට දැන් ඒක හරි ගියා මගේ හිත පිරිසිදු වුණා කියනකොට ඒ යෝගාවචරයට ඒකාන්ත වශයෙන්ම ප්‍රසාද සද්ධාවට එහා ගියා වූ ඕකප්පන සද්ධාව ඥානයෙන් අද්දක පිරිසිදු දැනගන්න පුළුවන් සද්ධාවක් පහළ මේ සද්ධාව පහළ වෙන්න පහළ වෙන්න මේ යෝගාවචරය ඇතුළේ චෛත්‍යික ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා මේ චෛත්‍යික ශක්තිය නිසා වඩ වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආනිසංස ගැඹුරක් වටේට පටන් අරගන්නවා. මේ හිත පිළිසිදු කිරීම කියන එක ලෝක සත්‍යයක් එක්ක බලනකොට නැත්නම් සතිපට්ඨානෙ වඩන්ට ඉස්සෙල්ලා මගේ හිතේ තියෙන සත්‍යයක් එක්ක බලනකොට මොනතරම් උතුම් වූ මොනතරම් ශ්‍රේෂ්ඨ වූ ක්ෂණයක්ද මොහොතක්ද කියලා කල්පනා වෙනවා. කල්පනා වෙන්න වෙන්න මට නැවත මේ මොහොත මොහොත දෙකක් කරගන්න ලැබීවා තුන් මොහොතක් ඉඳ ලැබීවා කියලා මේ භාවනාව අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න යෝගාවචරයට සත්‍යතාව පහළ වෙනවා. මේ සත්‍යව ක්‍රියාකාරී සත්‍යව. ප්‍රගතිශීලී සත්‍යව. ඒ කියන්නේ හොඳ පැත්තට ඉදිරියට තවලු කරන සත්‍යව. අර ඉස්සෙල්ලා වගේ ඉදු දූතෙන් අනිත් පැත්තට ඉස්ස හරවපුවාම ඉතින් බහැලා යන විදිහේ ප්‍රසාද සත්‍යාවක් වේ. ධන ආගෙන ඉන්න තාක්කල් සන්තෝෂෙන් අහගෙන ඉන්නවා. නමුත් ධන කාලාවෙන් එළිය සිටිය ගමන් ධන මතක නැති වෙන දුක්චරිතයට පවා හිත යෙදෙන ප්‍රසාද සත්‍යාවක් නෙවෙයි. මේක නැවත නැවතත් Tamanට අවස්ථාව ඇති වෙනකොට අත්හදා බලමින් උරගාමින් ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තිය ඉදිරිපත් වෙනවා. Tamanට අත්දැක ගන්න පුළුවන් වෙනවා. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේ ආකාරයේ යම් කෙනෙක් දෙවියෙක් හෝ වේවා, මිනිසෙක් හෝ වේවා මුලින්ම සීලේ පිළිදලා ඒ කියන්නේ කාය රක්ෂණය දෙක හඳුනාගෙන මේ විදිහේ සමාධියකට සුදු දෙන විදිහට කටයුතු කරමින් වීර්යය, සතිය, සමාධිය ධර්ම වඩනකොට ඒ පුද්ගලයාට ඕකප්පන සද්ධාව සමන් කියලා අත්දැක ගන්න පුළුවන්. අත්දැක ගැනීම අර සත්‍යානන් විදුද්ධිය ආදී වූ ආනිසංස තමන් තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ විදිහට යම් කිසි කෙනෙක් භාවනාවේදී අරමුණ මේකය, හිත මේකය, එන්නතා රූප ධර්මය මේකය, නාම ධර්මය මේකේ වශයෙන් විසදව දැනගෙන තවදුරටත් මේ ධර්මතාවයේ තුලම මේ ප්‍රතිපදා මාර්ගයේ තුලම ඉදිරියට යෑමේ හිත ප්‍රකතිය පහළ වෙනකොට ඒ පුද්ගලයාට මේ නාම ධර්මය නිසා ඒ කියන්නේ දුක නිසා මේ අරමුණු අපි විවිධ ආකාරයට වෙනස් වෙන හැටි එහෙම නැතුව මතුවෙන අරමුණු නිසා හිත විවිධ ආකාරයට වෙනස් වෙන හැටි හිතේ රාගය පහළ වෙන හැටි ද්වේෂය පහළ වෙන හැටි වර්ධවා තේරුම් අරගන්නා වූ මෝහය පහළ වෙන හැටි එවැනි මෝහයෙන් බලනකොට මේ ආරමුණ ප්‍රිය භාවයෙන්පත් වෙන හැටි, අප්‍රිය භාවයෙන්පත් වෙන හැටි, නොදකින් නොපතන් කියන කප්පයටපත් වෙන හැටි, මට වේවා, මගේ වේවා කියලා හිතන හැටි, ආදී විදිහට මේ හිත අරමුණට බලපාන හැටි, අරමුණ හිතට බලපාන හැටි. ඒ විදිහට ප්‍රියමනාප විදිහට පහළ වෙනා වූ අරමුණ ඊගා පහළ වෙන අරමුණට බලපාන හැටි. ඒ කියන්නේ නාම රූප ධර්මයෙන් රූප ධර්මයට බලපාන හැටි. ඒ වාගේම ප්‍රියමනාප වූ හිතකින් ඊගාට පහළ වෙන හිතට බලපාන හැටි කරන හැටි. අම්මේ අමනාප ද්වේෂ ධනක හිතවිල්ලක් පහළ වුණාම ඒ හිතවිල්ල ඊගාට පහළ වෙන හිතට බලපාන හැටි විදිහට නාම ධර්ම නිසා රූප ධර්මත් රූප ධර්ම නිසා නාම ධර්මත් රූප ධර්ම නිසා රූප ධර්මත් නාම ධර්ම නිසා නාම ධර්මත් කියනවා වූ මේ හේතු ධර්ම ඵල ධර්ම වශයෙන් හේතු ප්‍රත්‍යය ක්‍රමක්‍රමයෙන් වැඩිම පටන් ගන්නවා. මේ ධර්මතාවයන් තේරිලා ඒ ධර්මතාවයන් පිළිබඳව ඕකප්පන ශ්‍රද්ධාව දිනු කර ගැනීම මගේ යුතුයකමයි කියලා කටයුතු කරන යෝගාවචරයේ වෙනවනම් ශෝක පරිද්දවාන සමදිත්ත මාය දුක්ඛ දෝමනස්සක්ක මාය කියන මේ ප්‍රධාන වැඩකොටසට මුල පුරන්න පටන් අරගන්නවා. ඒකෙන් අරගන්නවා මේ දෝකේ මේ ජීවිතයේ යන්තා දුක්ඛයක් මම ඉගෙනවනම් යන්තා දුක්ඛයක් මම විඳිනවනම් ඒ සෑම දුකකටම හේතුව කෙලෙස්. ඒ සෑම දුකකට 100%ක්ම දුකට හේතුව කෙලෙස්. මෙන්න මේ බව මේ හේතුපත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙන් මේ කුසලයාට වැටහෙනවා. එතකොට මුල් බහැගත් අදහසක් තියෙනවනම් මේක මට උනේ දෙවියන් වහන්සේගේ ශාපය නිසායි. නවුන්කාර දෙවියන් වහන්සේට හිතයක්කාර වෙච්ච නිසා ආදී විදිහට බාහිර ඉඳගෙන සතර බලධාරී බලවේගයක් මත වැඩ කරනවා ආදී විදිහට ආව මති මත අතර ක්‍රමක්‍රමයෙන් ගිලෙන්න පටන් අරගන්නවා. ක්‍රමක්‍රමයෙන් තුනී වෙන්න පටන් අරගන්නවා. යන්තාත්මක යෝගාවචරයා මේ හිත නිසා අරමුණු වෙනස් වෙන හැටි අරමුණු නිසා හිත වෙනස් වෙන හැටි ආදී විදිහට හේතුපත්‍ය ධර්ම අවබෝධ කරන්ට කරන්ට කරන්ට එය බහු මත බමුණු මත නැත්නම් විවිධ ආගම්නිකාවල ඇති මත සමාරතයෙන් අත්‍යන්ත වශයෙන් අත්කන අපිට අත්දක ගන්න පටන් අරගන්නවා මේක gediyak විදිහට හේනයක් විදිහට ඉදිරිපත් වෙනවා නෙවෙයි ඉතාමත්ම සියුම්කට මෝහ පටලයන් දුරු වීම තුළින් ආලෝකයේ පහළ වීම තුළින් අරමුණෙන් අරමුණට කෙනෙමින් කෙනෙට සිද්ධ වෙන දෙයක්. මේ දෙයට ශ්‍රද්ධාව භක්තිය දිනු කරගැනීමේ අදහස ඇති කුසලයක් නම් වික්ෂයක් නම් යෝගියක් නම් මේ මොහොත විමෝහයක් පාටපත් කරගෙන ආනිසංස වැඩි කරගන්න උත්සාහ කරනවා. විමෝහයක් කරන කෙනා තුන් මොහොතක් විනාඩියක් විනාඩි 5ක් දෙකක් හතරක් ආදී විදිහට සමන්ත මුළු ලෝක සත්‍යයට සමානව ලැබුණා වූ මේ පැයරිච අතර ප්‍රධාන වශයෙන් හිතේ පිළිසු භාවයෙන් දිනු කර ගන්නට වීර්ය වඩා ගන්නට සතිය වඩා ගන්නට ඒ අනුව සමාධිය වඩා ගන්න පුළුවන් ශේත්‍රයක් හදපත් කර ගන්නවා ඒ පුද්ගලයාට මේක කලින් තමන් ඇති කරගත්තා නම් ඇති කරගත්තා නම් යම් කිසි විදිහේ කාය සුචරිතයක් වචී සුචරිතයක් ඒක ලොකු අසතිලක් වඩපත් වෙනවා. ලෝකයට ආව විවිධ ව්‍යාපාර, විවිධ වැඩ කටයුතු ක්‍රමයෙන් අයින් කරමින් මේ වටිනාදී රැකීමේ රකින්නත්, වැරියීමේ වරන්ටත් තමයි සුලම ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් අරගන්නවා. මේ විදිහට මේ යෝගාවචරය සමාධි භික්ෂුවක් බවට පත් වෙලා ජීවිතය පුරාම, දවස පුරාම, පැයක් පුරාම, විනාඩියක් පුරාම නිවන් ධර්මයෙන් තොර වෙච්ච ජීවිතයක අත්දැකීම් ලබන්න පටන් අරගන්නවා. මේ විදිහට අස්වැතින්නේ හේතුඵල ධර්මයන් දැකගැනීමේ මහෝදරටත් විකතනේ ඕකප්පනකත් සහාය ඇති ඉදිරියට තල්ලු කරන ගැතිය නිසා ඉදිරිය බලනවා නම් යෝගාවචරය මේ අරමුණු එකිනෙකට මේ විදිහට පාට වෙමින් එකිනෙකට බලපාමින් කටයුතු කරන දියා කලකින්ෙන් බලාගෙනකොට මේ අරමුණු ඉතාම වේගෙන් ඇතිවී නැතිවී යන ධර්මතාවයක් මේකේ තියෙනවා. හිතක් වේගෙන් ඇතිවී නැතිවී යන ධර්මතාවයක් තියෙනවා. නමුත් මේක නොදකින මේක නොදැක්ක අපි දිගින් දිගටම මේ රාගය මගේ හිතේ දිගට පවතිනවා, ද්වේෂය මගේ හිතේ දිගට පවතිනවා, ශ්‍රද්ධාව මගේ හිතේ දිගට පවතිනවා, මම වීර්යවන්තයෙක් මට වීර්යය තියෙනවා, මට ඥානවන්තයෙක් මට ඥානය තියෙනවා කියන නැත්තා වූම දෙයක්. නැත්තා වූ දෙයක් විදිහට බාර ගන්න පස්සෙට එනවා. ඒක අරමුණෙන් අරමුණට වෙනස් වෙන ස්වරූපයේ දක්න යෝගාවචරය තේරුම් අරගන්නවා. මේ අරමුණු වහා ඇතිදී නැතිදී යන බව දැන ගැනීම තමයි සත්‍යය. මේක නැත්තම් මොන ඒක නැත්තම් මුලාව මොහකට ඒක නොද මේ Taman මේ ගත කරන වර්තමාන ක්ෂණ මොහොතේ සිදුවෙන දේ ඉස්සරහා තියෙන දේ නොදැන මුළු ලෝකෙම තියෙන භෞතික ඥානය අරගත්තත් ඒ පුද්ගලයාගේ භෞතික ඥානය එකම බව එකම දුක එකම පීඩාවක් අහගෙන ඉන්න කෙනාට සංකරන්නේ ඒක වැඩි කොච්චර ලක්ෂණ විදියට බලන්න දෙනෝ සනසනවා කියලා බලන්න සාන්තක සිදුවෙනා වූ මේ වැඩ පිළිවෙල අපිට ගන්න එල්ලි ගෙඩියක් විදිහට දකිනවා නම් ඒ පුද්ගලයා ඉස්තියාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් පොඩිගරියෙක් වෙන්න පුළුවන් නැදිහතෙක් වෙන්න පුළුවන් රෝගියෙක් වෙන්න පුළුවන් නිරෝගී කෙනෙක් වෙන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් මේ කවුරු වුණත් වෙනදී මේකයි කියලා ගන්න කෙනා තුළ කියන්නේ මා විශාල ඥානය මේ පුද්ගලයා තමයි ශ්‍රද්ධාව නියම විදිහට ප්‍රඥාවත් එක්ක සමබර කළ පුද්ගලයා ඒ නිසා ඒ පුද්ගලයා ශ්‍රද්ධා වික්ෂුවක් පාටපත් වෙනවා සද්ධානිකා සමාධි විචයක් බාටපත් වෙනවා. මේ විදිහට තමන්ට ලැබෙනා වූ මේ ප්‍රතිපත්තහන ඖෂධය ගුරු උපදේශයට අනුව වේලාව කලාව මාත්‍රාව ගණගෙන පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයාට තමන් කලින් ඇති කරගත්ත ආවෘතාවි සද්ධාව ඕකප්පන සද්ධාවක් වශයෙන් ජීවිත වඩාගෙන යන්න පුළුවන්. ඒ වඩාගෙන යනකොට මේ සද්ධාවේ වස්තුවේ ගුණ තමයි ජීවිතයේ වශයෙන් අපට ගන්න පුළුවන්. වර්තමාන වශයෙන් අත්දැක ගන්න පුළුවන්. අත්‍යන්ත වශයෙන්. එනකොට රසයක් නැතුව කියන්න පුළුවන් තරමින් අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අත්දැක ගැනීම සත්‍යානම් විසුද්ධිය ආකියාව අපි මතක් කරගත් ආකාරයට හිතේ පැහැදිලිකම වශයෙන් ගැටේ. ඒ රාගයෙන් සමන්නේ දුක් වලාගෙන වළඳන ස්වરૂපය. ඒක පරිදේයක් කරගන්නා ස්වરૂපය. දුක් දෝමනස් වේද ඇති ආකාරය තේරුම් අරගන්නකොට තේරුම් අරගන්නකොට මේ සෑම දුකක් පිළිබඳ ධර්මය අවබෝධයෙන් පටන් ගන්නවා. මේ සෑම පරිච්ඡේදයක් ධර්මයේ දින හරපාන්ට අපිට ඉදිරියට ඉදිරියටත් වෙච්ච අවස්ථාවක් කරගන්න යෝග අවධිරය දක්ක වෙනවා. මේ විදිහට හේතුඵල ධර්ම ආදී විදිහට කටයුතු කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මේ යෝග්‍යයාට අරමුණේ අර වහා ඇති වී නැති වී යන ගතිය කියනවා වූ අනිත්‍ය භාවය නොදැක බැරි කප්පයකට පත් වෙනවා. අත්න් නොහැරෙන්න මඩ අරින්න බැරි කප්පයකට පත් වෙනවා. මේ එතකොට හිත හරියට විපාදයකට මම නිවැරදිකාරයා මම නිවැරදිකාරයා කියන කියාද ඒකත් ඒ තාක්ෂි හරියට ඉදිරිපත් වෙනකොට මේ කීපය හරියට කර්ම ඉදිරිපත් වෙනකොට අම අකමැත්තෙන් අඳ අඳ හරි එහෙමයි හාඳුන්නේ මම මේ වැරද්ද කළා කියන වගේ ඉත පසුදානින් පසුදානින් පැතිලෙමින් පැතිලෙමින් නිර්තෙමින් නිර්තෙමින් අනිත්‍ය ධර්මයේ කියලා ගන්න පටන් ගන්නවා මේක වෙනකන් මේ නඩුව හරියට ඇහෙනකන් අර වැරදිකාරයා නිවැරදිකාරයාම තමයි කියන්නේ අන්න ඒ වගේ තමයි අපේ හිතේ මේ අනිත්‍ය ධර්මයේ ඒකාන්ත වශයෙන් පිළිදලා අනිත්‍ය ධර්මයේ ඒකාන්ත වශයෙන් වැඩ කරමින් නිත්‍ය භාවයක් මවාපානා මේ විශාල විශාලයක් පිළිදෙනවා. සාධ නීති කියන්නේ නීති කියන්නේ දෙක විචකාරණ ඉදිරිපිට මහා දේවදාහක් පිළිදෙනවා. මෙන්න මේ தත්ත්වය අපි තේරෙනවා. මේක තේරුම් අරගන්නකොට විපස්සනා ප්‍රත්‍යාවට බොහොම වටිනා පසුබිමක් හැදෙනවා. ඒ කියන්නේ අනිත්‍යක දුකට අනාත්මයට නොපැකිලව ඉදිරියට ඉදිරිපත් වෙනවා. හරි මුත්තාගේ සත්‍යය අන්තිම මොහොත ඉදිරියට ඉදිරිපත් වෙනවා. හැංගෙන්න පුළුවන් මොනම මොහොතක් තිබුණත් අපි නිරාධිකාරයා වර්ධිකාරයා වෙන්නේ. ඒක සත්‍යයෙන්ම දැකෙන්නවා, උරගාලා පෙන්වනවා වගේ යෝගාවතර කිච්චල අනිත්‍ය ධර්මය අකමැත්තේ පැකිලීමෙන් ඉදිරියට යන පටන් ගන්නවා. දුක්ඛ ස්වභාවය අකමැත්තෙන් පැකිලීමෙන් ඉදිරියට යනවා. අන්තිමට බැරිද? හොරගන්න දෙයක් නැතුවම අනාත්ම ධර්මයේ තේරෙනවා. අන්න එතකොටයි වෙන මොන්නකම දෙයකටවත් හිත හොඳින් නැති වෙලාවටයි පරම සාන්ත වූ ඒ සාන්ති ලක්ෂණ වූ අමාමහ නිවන අර ඒ නිසා යෝගාව ප්‍රතික්ෂ කල්පනා කර ගන්නවා මෙතන තියෙන මහා දුරදිග යන සත්‍ය දැනවත් අධ්‍යක්ීමත් දෙක සමබර කරගෙන සත්‍යභාවයෙන් ගොඩනගා ගත යුතු ප්‍රතිපදා මාර්ගය අද අපි මේ ධර්ම දේශනාවේදී සිංහ භික්ෂුව පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරගන්න යෙදෙනවා සමාධි විද්‍ය පිළිබඳ ඉදිරිපත් කරගන්න යෙදෙනවා ඉතිරි ධර්ම දේශනාවලදී කොහොමද මේ විපස්සනා ඥාන වැඩෙන්නේ ඒ වගේම කොහොමද සංඥා දික්ෂාව බාටපත් වෙන්නේ කියන ධර්ම මාත්‍රක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ බණ අහගෙන පිළිද යම්තා ප්‍රසාද සද්ධාවක් මේ අවස්ථාවේ උපන්නා ඒ ප්‍රසාද සද්ධාව ඉදිරිපත් කරගෙන එයින් ඉදිරියට කර්ම කාරණා වටහා ගන්නා වූ කෝකප්පන ශ්‍රද්ධාව වැඩි වෙනක මේ ශ්‍රද්ධාව දිනු කිරීමට ඒකාන්තයෙන් මේ ධර්මයේ හේතු වේවා ඒ වාගේම අද මේ මොහොතේ ස්නේහයන් උත්සාහ කරමින් සිටිනා වූ තමන්ගේ හැකි ප්‍රයත්න ශක්තියකින් කටයුතු කරන්නා වූ විපස්සනා ඥාන මාර්ගයේ වැඩිමේ මේ කෝකප්පන ශ්‍රද්ධාව තමන්ටම අත්දැක ගන්න පුළුවන් ඒ ඒව බලවතිය තව කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර ගුණ ධර්ම ලැබීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ